ඔය ජිනීවා යෝජනාවලිය සකස් වුණේ කොහොමද කියන එක ඉතා පැහැදිලි. ඒකට කරුණ දැක් වූ සාක්ෂිකරුවන් හංගලා තියෙනවා. කවුද මේ සාක්ෂිකරුවෝ කවුද මේ තොරතුරු දුන්න අය? ඊලාම්වාදීන් බෙදුම්වාදීන් කොටහිතවාදීන් ඉනියා දෙමළ ඩයස්පෝරා මේ අයගේ අරමුණ මොකද්ද? ඉතා පැහැදිලි මේ රට බෙදෙන එක. ඒ නිසා ජිනීවා සමුළු යෝජනාවලියේ මොනවද තිබුණා? මේකේ අවසාන අරමුණ මේ රට බෙදීමේ කියන එක ඉතා පැහැදිලි. ඇයි මේ සාක්ෂිකරුව හංගන්නේ? අවුරුදු 30කට පස්සේ තමයි සාක්ෂිකරුව අපට මේ දැක් ගන්න හම්බෙන්නේ. ඒගොල්ලන්ගේ ඒ තීන්දුව తీරන අනුව. ඉතින් එහෙම මේ කවුද මේ සාක්ෂි දුන්නේ? අපේ රටේ මහා නායක හාමුදුරගෙන් කිසිම සාක්ෂියක් ගත්තද? අපේ රටේ මේ වැඩ කරන ජාතිකත්වයේ පිළිබඳ වැඩ කරන අයගෙන් කවුරුවත් එහෙම කිසිම සාක්ෂියක් ගත්තද? එහෙම නැහැ. අඩු ගානේ මං හිතන්නේ මේ මේ රංජිත් මැල්කම් අගරද කුරුතුමාගෙන් සාක්ෂියක් ගත්තද? නැහැ. දන්නේ නැහැ ඉතින් ඒගොල්ලෝ හොරින් සාක්ෂි දීලා කියනවා. නමුත් අපිට දැනෙන හැටියට එහෙම නැහැ. තනිකරම මේ සාක්ෂි මසලා තියෙන්නේ කොටහිතවාදීගෙන් ඊළම්වාදීගෙන් බෙදුම්වාදීන්ගෙන්. එහෙමනම් ඒ සාක්ෂි මත ඒ කරුණු මත සකස් කරපු ජිනිවා සමුළුවේ මේ සඳහන් නොවුණා. ඒකේ සඳහන් වෙන්නේ නැහැ කියන්නේ බෙදුම් වාදය තමයි මෙතෙන් ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒකට අපිට කියන්න පුළුවන් මේ 13 නැතිව 13. අර මොකද්ද චිත්‍රපටයක් නේ ඔබ නැති ඔබ කියලා. ඒ වගේ 13 නැතිව 13 ක්‍රියාත්මක කරන තමයි මේ යන්නේ. මේක හරි භයානකයි. ඔලේ වහල ගහිල්ලක් මෙතන තියෙන්නේ. ඇමරිකන් කාරින්ට ඒක හොඳට පුළුවන්. අපේ උන්ට ඒව තේරෙන්නේ අපේ ඔලොමොට්ටල් නායකයන්ට මේ ඇමරිකන් කාර්යාගේ කූටු උපක්‍රම ඒව තේරෙන්නේ නැහැ. ඒ නිසා අපේ නායකෝ ජනාධිපති අගමැති ඇතුළු මේ සියලු දෙනා ආණ්ඩුවේ ඇමරිකාවේ කූට උපායට අහු වෙලා තියෙනවා. ඒගොල්ලෝ විතරක් අහුනා නම් ප්‍රශ්නේ මේ රට අහු වෙනෝනේ. ඒකයි අපිට තියෙන අපි ඒක ඈගහන්නේ අපි මේ කරුණ දක්වන්නේ ඒ නිසයි. මොකද රට පුරා යද්දී අපිට නොයෙක් දේවල් වලට මිනිස්සු අහනවා අපේ. මේ මොකද්ද වෙන්නේ යන්නේ? දැන් මේ ඇමරිකාවට රට පාවා දෙන්නද නේද යන්නේ? ඒ මිනිස්සුන්ට තේරෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙනවා. ඒ වුණාට මේ උගත්ති කියලා පෙනී හිටින අර පක්ෂග්‍රාහී අයට මේක තේරෙන්නේ නැහැ මේ ඊනියා මොකද සම්මුතිවාදී ආණ්ඩුවේ මැත යමතිකම් ගත්ත අයට මේවා තේරෙන්නේ මොන ඒගොල්ලන්ට ඕන කරන්නේ මේ සම්මුතිවාදී ආණ්ඩුව තුළ ඒගොල්ලන්ගේ මැත යමතිකම් බලතල තියාගෙන ඒ ජීවත් වෙන එකයි ඊට වඩා එහා දෙයක් ඒගොල්ලෝ අපිට නම් පේන්නේ නැහැ හැම එකක් තියෙනවා කියලා. බලන්න දැන් ඊපෙරිදා ජනාධිපති සිරිසේන පිල්නොච්චියට ගිහිල්ලා හමුදාව මෙතෙක් පාවිච්චි කළ ඉඩම් වල ඔප්පු බෙදා එතකොට ඉඩම් බලතල අමුතුවෙන් දෙන්න ඕනේ නෑනේ අර පළාත් සභාවට. දැන් ජනාධිපති අතින්ම මේ හමුදාවට අවශ්‍ය නිසානේ හමුදාව ඒක අත්පත් කරන් තිබුණේ. ඒවා ටිකෙන් ටික තමයි ඒවා කෙරෙන්නේ. එතකොට මිනිස්සුන්ටත් ඕක තේරෙන්නේ නැහැ. ඒ අපට තේරෙනවා. ඒක අපි මේ කියන්නේ. ඒ විදිහට ඉඩම් ටික කොම බෙදලා දෙනවා. එහෙම කරන්න ගියයින් පස්සේ ඒ උතුරු ප්‍රදේශයේ තනිකරම දෙමළ ජනයාගේ භූමියක් බවට පත් වෙනවා. ඒක තමයි මේගොල්ලන්ගේ අරමුණ. දැන් සිංහල මිනිස්සුන්ට ඒ පැත්තෙන් ඉඩම් දෙන්නේ නැහනේ. මුස්ලිම් අයටත් මම දන්නේ නැහැ දෙනවද කියලා. ඒත් ඉතින් මුස්ලිම් අයත් එළවලා තියෙනවා. ඒ නිසා මේ බෙදුම් වාදය ජාතිවාදයේ පදනම් කරගෙන බෙදුම් වාදයෙන් මේ රට බෙදලා වෙන්කර ගැනීමේ පහත් අරමුණ මත මේ ආණ්ඩුව මේ නායකව ක්‍රියාත්මක වෙන්නේ ඒගොල්ලෝ නොදැන මේක කරනවද මන් දන්නේ නැහැ මෛත්‍රීපාල සිරිසේ නොදැන ඉන්නවද දන්නේ නැහැ රනිල් නම් දන්නෝ මේක රනිල් දැනගෙන ක්‍රියාත්මක වෙන්නේ සිරිසේන උන්නේ නැහැ මේක නොදැන ක්‍රියාත්මක අපි දන්නේ නැහැ රනිල් නම් දැනගෙනමයි මේ බෙදුම් ආදයට මේ තල්ලු කරන්නේ මේ රට. ඒ නිසා අපි මහ ජනතාවට වගේම අපේ රටේ මේ දේශප්‍රේමී කියලා ඉන්නවනම් දේශපාලකෝ ඉන්නවනම් ඒගොල්ලන්ට අපි පැහැදිලිවම කියනවා දැන් ඉතින් නිහඬ වෙන්නේ නැතුව මේ වෙනුවෙන් හනක් නගන්න ඕනේ වැඩක් කරන්න ඕනේ. එහෙම නොවුනොත් මේ හොර නඩය මේ යහපාලන නඩය මේ රට ඇමරිකාවේ ගැති රටක් බවට පත් කළා රට බෙදලා තමයි ඉවර කරන්නේ ඒ මහා අනතුරෙන් සැට බේරා ගැනීමටයි මේ කතා කරන්නේ බොහොම සිදුයි